ආයුබෝවන්. යම්කිසි දෙයක් ඇත්තටම හරියටම හරි කියලා අපි දන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඔන්න ওই මූලිකම ප්‍රශ්නයට පිළිතුරු දෙන හරිම ලස්සන සම්භාව්‍ය කතාවක් ගැන. ඒ තමයි ප්‍රඥාව කරා යන මාර්ගයක් ගැන කෙනෙක් සැබෑම නොසෙල් වෙන විශ්වාසයක් ස්ථිරත්වයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක. හොඳයි අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මුලින්ම පාරේදී වෙන හරිම අපූර්ව හමුවීමකින් අපි කතාව පටන් ගන්නවා. ඊට පස්සේ අපි බලනවා මුලින්ම හම්බෙන බලගතු පියවර සටහන් ටික. හැබැයි ඒකෙන් සම්පූර්ණ කතාවම කියවෙනවද? අවසානයේදී අපි ඇත්තටම ඈතාව දකින්නකම්ම ඒ කියන්නේ ගැඹුරු පෞද්ගලිකම ඥානය ලබනකම්ම යන ක්‍රමානුකූල පාර මොකක්ද කියලා හොයලා බලනවා. ඉතින් අපේ කතාව පටන් ගන්නේ පාරදි සිද්ධ වෙන හමුවීමකින්. මේකට ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකෙනෙක් තමයි ජානුස් සෝනි කියන ගෞරවනීය බ්‍රාහමණෙක්. අනිත් කෙනා පිලෝතික කියන තනින් තන සැරිසරන තවුසෙක්. ඉතින් ජානුස්සෝන්නේ බ්‍රාහ්මණය දකිනවා පිලෝතික තවුසා බුදුන් වහන්සේව බැහැදකලා ආපහු වෙනවා. දැකපු ගමන් කිලින්ම ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම සැබෑ සාක්ෂියක් කියන්නේ මොකක්ද කියන අපේ මුළු කතාවම පටන් ගන්නෙ ඔන්න ওই ප්‍රශ්نين තමයි. ඉතින් පින්ලෝතික මේකට දෙන උත්තරය හරිම අපූර්වයි. ඔහු කෙලින්ම පිළිගන්නවා බුදුන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රඥාව මනින්න මම කවුද කියලා. හැබැයි ඊට පස්සේ Taman දැකපු දේවල් පදනම් කරගෙන හරිම බලගත් තර්කයක් උපමාවක් ඉදිරිපත් කරනවා. මෙන්න මේකයි පිලෝතිකගේ තර්කය. ඔහු කියනවා හරියට දක්ෂ සත්ව ගවේෂකයෙක් කැලේක යද්දී විශාල අඩිසලකුණක් දැකලා ආ මේකනම් අනිවාර්යෙන්ම මහහස්ති රාජයෙක් ගෙවෙන්න ඕන කියලා නිගමනයකට එනවා වගේ මමත් බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ඒත්තු ගන්වන බලවත් ලකුණු ඒ කියන්නේ බාහිර සාක්ෂි දැක්කා කියලා එතකොට මොනවාද මේ පිලෝතික දැකපු පිවර සතහන්? ඔහු කියනවා ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. එකක් තියුණු බුද්ධියක් තියෙන වාද කරන්නම එන ශත්‍රියන්. ඒ කියන්නේ රණශූරයන් සහ ප්‍රභූවරු. බණ අහලා දැඩි අනුගාමිකයෝ වෙනවා. දෙක ඒ වගේම තර්ක කරන්න එන උගත් බ්‍රාහමණයන්, පූජකවරු, ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. තුන අභියෝග කරන්න එන දක්ෂ ගෘහපතියන්, වෙලෙන්දන් ධර්මය අනුගමනය කරන්න පටන් ගන්නවා. හතරවෙනි එක තමයි Taman වගේම වෙනත් අධ්‍යාත්මික මාර්ගවල ඉන්න ශ්‍රමණියන් තවුසන් වාදකරන්න ඇවිත් Tamanගේ පරණ මාර්ග අතහැරලා බුදුසසුනේ පැවිදි වෙලා රහත් වෙනවා. ඉතින් පිලෝතිකට මේ පරිවර්තන හතර හරියට යෝධ අඩි සටහන් හතරක් වගේ පෙනුනේ. දැන් පිලෝතිකගේ මේ තර්කය අහලා ජනසෝනි බ්‍රාහමණයාට හරිම පැහැදීමක් ඇති වෙනවා. කොච්චරට කියනවනම් ඔහු තමන්ගේ රතෙන් බැහැලා බුදුන් වහන්සේ ඉන්න දිශාවට වන්දනා කරලා කෙලින්ම යනව උන්වහන්සේව හමු වෙන්න. ගිහින් පිලෝතික කියකු මේ සම්පූර්ණ කතාවම ආයෙත් සැරයක් කියනවා. ඔහු බුදුන් වහන්සේට පැහැදිලි කරනවා අර ප්‍රඥාවන්ත කණ්ඩායම් හතරම වෙනස් වෙන හැටි දැකලා පිලෝතික කියපු කතාව ඇහුවම තමන් තුලත් බුදුන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා කියලා. ඔහු හිතන්නේ මේක තමයි හොඳම සාක්ෂිය කියලා. හැබැයි මේකද සම්පූර්ණ කතාව. මෙතන තමයි කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය තියෙන්නේ. බුදුන් වහන්සේ මේ හැමදේම හරිම ඉවසීමෙන් අහගෙන ඉඳලා ඊට පස්සේ හරිම මෘදු විදිහට මුළු කතාවම නිවැරදි කරනවා. උන්වහන්සේ කියනවා බ්‍රාහමණය ඇතෙකුගේ පියවර සතහන පිළිබඳ උපමාව තවමත් එහි විස්තර වලින් සම්පූර්ණ නැහැ කියලා. මේකෙන් පෙන්눔 කරනවා හරිම වැදගත් දෙයක්. ඒ තමයි අනිත් අයට වෙන දේවල් දිහා බලලා නිගමනවලට එන එකයි, Taman මේ පාරේ ගිහින් අත්දකින්න එකයි අතර තියෙන ලොකු වෙනස. දැන් බුදුන් වහන්සේ සැබෑම විමර්ශනයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න යන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ ක්‍රමානුකූල පුහුණු මාර්ගය මොකක්ද කියලා. බුදුන් වහන්සේ පැහැදිලි කරන විදිහට දක්ෂ ගවේෂකයෙක් අතෙක හොයාගෙන යන්නේ කොහොමද? ඔහු නිකම්ම ලොකු අඩිසලකුණක් දැක්ක ගමන් නිගමනවලට පනින්නේ නැහැ. මෙන්න මේකයි වෙනස. නුපුහුණු කෙනෙක් ලොකු අඩි සටහනක් දැක්ක ගමන් ආ මේකනම් ලොකුම හස්තිරාජයකි තමයි කියලා හිතනවා. හැබැයි දක්ෂ ගවේෂකයෙක් දන්නවා ඒක ලොකු කකුල් තියෙන කුරු ඇතිනියකගේ වෙන්නත් පුළුවන් කියලා. ඒ වගේම ගහක උඩින් තියෙන සීරීම් සලකුණු දැකලා නුපුහුණු කෙනෙක් නිගමනයකට එනවා. නමුත් දක්ෂයා දන්නවා ඒක උස ගැහෙණු ඇතෙක්ගේ වෙන්නත් පුළුවන් කියලා. ඉතින් දක්ෂ ගවේෂකයා කරන්නේ ඇතාව තමන්ගේ ඇස් දෙකෙන්ම දකින්නකම්ම අඩිපාර දිගේ යන්නේක. මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි වටේ තියෙන සාක්ෂි සමාය වේලාවට නොමඟ යවන්න පුරුවන්. සැබෑ ස්ථිරත්වයට මූලාශ්‍රයම දකින්නකම් පාර යන්න ඕන. දැන් බුදුන් වහන්සේ මේ දක්ෂ ගවේෂකයාගේ ගමන ආධ්‍යාත්මික ගමනකට සමාන කරනවා. ඒක පටන් ගන්නෙ කොහොමද? මුලින්ම ගෘහස්ත කෙනෙක් විමුක්ති මාර්ගය ගැන මේ ධර්මය ගැන අහනවා. ඊළඟට ඒකෙන් ආශාදයක් ලබලා මේ ගැඹුරු පුහුණුවට ගිහි ජීවිතයේ තියෙන සීමාවන් තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒ ගැඹුරු පුහුණුව සඳහාම ලෞකික දේවල් අතහැරලා පැවිදි වෙනවා. ඒ කියන්නේ පිරිසිදු වීමේ මාර්ගයට සම්පූර්ණයෙන්ම කැප වෙනවා. නූතන ගෘහස්ත කෙනෙක්ට වුණත් මේක අදාළ කරගන්න පුරුවන්. තමන්ගේ ජීවිතය තුලම ගැඹුරු පිරිවිතකට කැප වෙනවා වගේ. ඉතින් මේ අඩිපාරේ පළවෙනිම කොටස තමයි පදනම. ඒ කියන්නේ ශීලය. හරියට මොකක් හරි හදන්න කලින් බිම සුද්ධ කරනවා වගේ. ඒ කියන්නේ මොකක්ද? සතුන් මැරීම, සොරකම් කිරීම වගේ දේවලින් වැළකීම. බොරු, කේලාම්, රළු වචන වලින් වැළකීම. අනවශ්‍ය විනෝදාස්වාද, සැප පහසු දේවල් අතහැරලා සරලව ජීවත් වීම. වංචනික දේවලින් ජීවත් නොවි නිවැරදි දිවි පැවතක් ගත කිරීම. මේකෙන් වෙන්නේ Tamange වචන සහ ක්‍රියා නිසා හිතේ ඇතිවන පසුතැවීම, වර වරදකාරී හැඟීම් නුසන්සුන්කම් නැති කරලා භාවනාවට සුදුසු සංසුන් මනසක් සඳහා ශක්තිමත් අඩිකාලමක් දාන එක. හරි. ශීලයේ කියන අඩිතාලම දාගත්තට පස්සේ අඩිපාරේ ගමන තවත් ගැඹුරු වෙනවා. දැන් එන්නේ මනස ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ ඇස කනේ නාසය වගේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල් පස්සේ දුවන්නේ නැතුව ඒවට ඇලිලා ගැටෙන්නේ නැතුව ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන එක. ඒ වගේම ඇවිදිනකොට, කනකොට, කතා කරනකොට හැම වෙලෙම සිහියෙන් අවධානයෙන් ඉන්න එක. අන්තිමට තටු විතරක් බර වුණු කුරුල්ලෙක් වගේ Tamanට අවශ්‍යම දේ විතරක් පරිහරණය කරලා ලද දෙන් සතුටු වෙන එක. දැන් මෙහිම සංසුන් වුණු මනසකින් හුදකලාවට වෙලා භාවනා කරද්දී Tamanගේ මනසේ ඇතුලෙන් මේන ප්‍රධාන බාධක පහකට මුහුණ දෙන්න වෙනවා. මේවට කියනවා නීවරණ කියලා. හරියට අපේ මනස වහගන්න වලාකුළු පහක් වගේ. ඒ තමයි ඉන්ද්‍රිය සැපපත් සිදුවන ආසාව, ඒ කියන්නේ කාමච්ඡන්දය, තරහව, ద్వේෂය, ඒ කියන්නේ ව්‍යාපාදය, හිතේ සහ කයේ තියෙන අලසකම, ඒ කියන්නේ තීනමිද්ධ්‍ය, හිතේ තියෙන නොසන්සුන්කම සහ පසුතැවීම, ඒ කියන්නේ උද්දච්ච කුක්කුච, අන්තිමට මේ මාගේ ගැන තියෙන සැකය, ඒ කියන්නේ විචිකිච්ඡාව. භාවනාවෙන් කරන්නේ මේ බාධකකින් එක ක්‍රමානුකූලව හිතෙන් අයින් කරලා මනස පිරිසිදු කරගන්න එක. අර වලාකුළු වගේ නීවරණ පහයින් කළාම මනස හරිම පැහැදිලි ශක්තිමත් වෙනවා. එතකොට ඒ මනසට පුළුවන් ගැඹුරු සමාධි තත්වයන්ට, ඒ කියන්නේ ධානවලට සමවදින්න. පළවෙනි ධානයේට එදි තියෙන්නේ විවේකයෙන් උපදින ප්‍රීතියක් සහ සුවයක්. දෙවැනි එකේදී සමාධියෙම උපදින ප්‍රීතියක් සහ සුවයක්. තුන්වැනි එකේදී උපේක්ෂාවත් එක්ක මුසුණු සිහියෙන් යුතු සුවයක්. හතරවෙනි ධානයට එද්දී සැප දුක දෙකම ඉක්මවපු සම්පූර්ණයෙන්ම පිරිසිදු උපේක්ෂාවක් සහ සිහියක් තමයි ඉතිරි වෙන්නේ. මේ හැම ධානයක්ම අර අඩිපාරේ තවත් පැහැදිලි සලකුණක් වගේ. හැබැයි මෙතන තමයි වැදගත්ම දේ. මේ තරම් බලගතු සමාධිමත් මානසික තත්වයන් ලැබුවත් බුදුන් වහන්සේ අවධාරණය කරන මේවත් පාරේ තියෙන සලකුණු විතරයි. තාම ඇතාව දැකලා නැහැ කියලා. දක්ෂ ගවේෂකයා තාමත් අවසන් නිගමනයට එන්නේ නැහැ. විමර්ශනය තවත් ගැඹුරටම යන්න ඕන. ඔන්න දැන් අපි එන්නේ මේ මුළු ගමනේම කූට ප්‍රාප්තියට. ඒ කියන්නේ අතාව Tamange ඇස් දෙකින්ම දකින මොහොතට. මෙතනදි තමයි මෙච්චරකල් තිබුණු ශ්‍රද්ධාවයි සහ කරගෙන ආපු පිළිවෙත නොසෙල්වෙන ශ්‍රිජු ඥානයක් දැක්මක් බහටපත් වෙන්නේ. අර විදියට පිරිසිදු වුණු ඒකාග්‍ර වුණු බලවත් මනස යොමු කරනවා ගැඹුරු ඥානයන් තුනක් ලබා ගන්න. පළවෙනි එක තමන්ගේම පෙර භවයන් ගැන විස්තරාත්මකව ආපසට බලන්න පුළුවන් ඥානය. දෙවෙනි එක අනිත් සත්වීන් තමන්ගේ කර්මයට අනුව කොහොමද නැවත නැවත උපදින්නේ කියලා දකින ඥානය. තුන්වෙනි සහ වැදගත්ම එක තමයි දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව මොකක්ද කියලා තමන්ගේ ඇතුළෙන්ම දැකලා ඒ දුකේ මුලවන තෘෂ්ණාව, ద్వේෂය, අවිද්‍යාව කියන ගැඹුරුම කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන ඥානය, ඒ කියන්නේ ආසවක්ඛ්‍ය ඥානය. ඔන්න ඔතනදි තමයි ඇතාව දැකගන්නේ. අර අවසාන ඥානය ලැබීමත් එක්ක ගවේෂකයා මහා හස්තියා Taman විසින්ම දැකගත්තා වෙනරෝ. දැන් පාර ඉවරයි. ඉලක්කය සපුරාගෙන අවසන්. දැන් බුදුන් වහන්සේගෙන් මේ සම්පූර්ණ විස්තරාත්මක පැහැදිලි කිරීම අහගෙන හිටපු ජානුස්සෝනි බ්‍රාහමණයේ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඕ කියනවා අතිශයින්ම චමත්කාර ජනකයි. හරියට ජටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා වගේ. ඔබ වහන්සේ මේ ධර්මය හරිම පැහැදිලිව දේශනා කළා. මම අදින්නම් බුදුන් ධර්මය සංඝයා සරණ යනවා කියලා. බලන්න දැන් ඔහුගේ ශ්‍රද්ධාව රැඳිලා තියෙන්නේ අනුන්චේන කතා මත නෙවෙයි තමන්ටම ගමන් කරලා තමන්ටම සත්‍ය දැකගන්න පුරුවන් ක්‍රමානුකූල පැහැදිලි මාර්ගයක් තියෙනවා කියන ගැඹුරු අවබෝධය මත. ඉතින් මේ ලස්සන උපමාවෙන් අපිට ඉතුරු කරන අවසාන ප්‍රශ්නේ තමයි මේක. කෙනෙකුගේ ජීවිතේ පිය සටහනක් දැකීම සහ ඇතා දැකීම අතර වෙනස කුමක්ද? අපි අපේ විශ්වාසය, අපේ ස්ථිරත්වය රඳවන්නේ කොතනද? ඒක බාහිර ලකුණු අනිත් අය කියන දේවල් මතද? නැත්නම් Taman විසින්ම ගමන් කරලා ලබන සුදු පෞද්ගලික අත්දැකීම මතද? මේක තමයි අපිට මෙනෙහි කරන්න තියෙන කාරණය.